කරන්නට. ලලිත කලාලය සංගීතය හදාරණමින්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන්න ඔබ වෙනුවෙන්ද රසවින්දනය සමගින් අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලයාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ සංගීතය පිළිබඳ ජේෂ්ඨ කතිකාචාර්ය චන්ද්‍රදාස බෝකොඩ. ශ්‍රී ලාංකික බොහෝ කලා අංග ආරම්භයේ සිට දියුණුවීමට විදේශ කලාකරුවන්ගේ දායකවීම නොමසුරුව ලැබුණු බව කිවයුතු වනවා. පළමු සිංහල කථානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ සිට දසක කීපයක් භාරතීය ශිල්පීන්ගේ සහාය චිත්‍රපට නිෂ්පාදනයට නැතිවම බැරි අංගයක් වුණා. ඒ ඉන්දීය අධ්‍යක්ෂවරුන් කාර්මික ශිල්පීන් සංගීත අධ්‍යක්ෂවරුන් පසුබිම් ගායක ගායිකාවන් ආදී වශයෙන්. කලාත්මකයයි විචාරකයින් හඳුන්වන ඇතැම් සිංහල චිත්‍රපටවල පවා ඉන්දිය මුහුණුවර දකින්නට ලැබුණු බව විද්වතුන්ගේ මතය. එදා නිෂ්පාදනය වූ සමහර චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට කතා කලාව පසුතල නිර්මාණ ආලෝකකරණය ගීතනු වේස නිරූපණය ආදී නොයෙක් අංග අනුකරණයන් වූ බව කියැවෙනවා. සිංහල චිත්‍රපටවල පසුබිම් ගායනයට මුල් යුගයේදී දකුණු ඉන්දිය ගායක ගායිකාවන් යොදා ගැනීම සිරිතක්. ඒම් රාජා ජමුණාරාණි කේරාණි ජික්කි ආදී ශිල්පීන් හොඳ නිදසුන් වෙනවා. අද ලලිත කලාලය වෙන්වන්නේ ඉහතකී ගායිකාවන් අතුරින් මෑතකදී ජීවිතයෙන් සමුගත් කේ රාණි ගායන ශිල්පිණිය පිළිබඳව. Thank you. ಮನ್ನೆ ವೈ ಹುಕ್ಕುಮ ಮಕುನು ಮರನ್ ಮುಖದ ಅಡುಪಾದು ಮಗೆ ಮುಖದ ಅಡುಪಾದು ಮಗೆ ತುದು ಕೆಲ್ಲೆ कर दिन මම ඕනෙව ලක් කර දෙන්නම් ඕ මම ඕනෙව ලක් කර දෙන්නම් ඔලි ඇත්තු උනත් පෙරලන්න ඔබට ආඩම්බරනේ ඔබට ආඩම්බරනේ කලුණනකේ ലാലാ ദിനം ഓ ഉൽക്കടലാ ഗാലാ ദിനം ഒരു ദിസോദാ വേല ദിനം മുഖദ ആദര ജപനെ മുഖദ ആദര ജപനെ ജൻഹരിനെ നമഹിതലാ තේරානි උපත ලැබුයේ එක්දස් නොවසය හතලිස් තුඩේ දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද්ධිදී. ඇය පසුබිම් ගායනයට පිවසුනේ වයස අවුරුදු අටේදී. නව යොවුන් වයේදී සුපිරි තාරකාවක් වුණා. එක්දස් නවසය පනස් එක වසරේදී දක්ෂිණ මූර්තිගේ සංගීතයට රූපවතී පරමානන්ද මෝහන් සුන්දරම් ආදී තෙලිගු චිත්‍රපටවල ගී ගැයුවා. බාල වයසේදීම ජනතා ප්‍රසාදයට ලක්වන්නේ ඇගේ ගායන හැකියාව සහ ඇයටම ආවේනික වූ සුමදුර හඬ පෞරුෂය නිසා. Thank you.

ಬಹಟೆಗೆನಮೆ ನಹಿ ಕರಾನೆ ಮೇಸ ಪಾದ ಚಾವಿತರೈನೆ ಮೇಸ ಪಾದ ಚಾವಿತರೈನೆ ಓ ಎನ್ನ ಓ ಎನ್ನ ಓ ಎನ್ನ ಓ ಎನ್ನ ಪ್ರೀತಿ ವೆನ್ನ ಮಾಹ ನೋನ ಮಹತು ನಿಮಿ ಬಲನ್ನ ಎನ್ನ ಎನ್ನ ಮೇದಿಹಾ सिसंका कर दर सहमा दिए हरदाय नय कीवे माँ कीवे పోకీవే దిందింత నమ్మేలో సెప సుందర ఎంట ఎపావి పరమాదే ఎంట ఎపావి పరమాదే ఓ ఎన్న ఓ ఎన్న ఓ ఎన్న ఓ ఎన్న ప్రీతి వెన్న మాహా నో నా మహతుని మే బలన్న ఎన్న ఎన్న మేరి තරඟේදී පරාද වේදිවි තරඟෙන් දිනන්ට නම් මේ සූදුවෙනි ඔබ දුවන්ට ඕන වේගෙනි දුවන්ට ඕන වේගෙනි ඕ එන්න ඕ එන්න ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මාහා නෝනා මස්තනි මේ බලන්න එන්න එන්න මේ දිහා අතට අරගෙන සියට දීලා වාගේ අර මිනිහා ඉන්නේ වාගේනේ අර මිනිහා කොයිද ඔහුට ප්‍රිය කරන ලියක් අද ඉන්නේ මේ මංගල ලෝකේ ඉන්නේ මංගල ලෝකේ ඕ එන්න ඕ එන්න ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මාහා නෝනා මහතනි මේ බලන්න එන්න එන්න මේ දිහා රාණිගේ සුවිශේෂ භාෂා සංවේධතාව තෙලිගු කන්නඩා දෙමළ මලයාලම් ආදී භාෂාවලින් මෙන්ම බෙංගාලි හා ආර්ය භාෂාවන්ගෙන් ගැයූ ගීවලද දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ ආනන්ද සමරකෝන් සිරිසේන විමලවීර ඩීටි ප්‍රනාන්දු යන ගීපද රච්කයින්ගේ උනන්දුව මත ඇය සිංහල චිත්‍රපට ගී සඳහා එක්වුණා. එක්දස් නවසය පනස් පහ වසරේ මාතලන් චිත්‍රපටයේ සඳරාහු මුඛයේ ගීතය ගැයීමෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වනා. ගායන හැකියාව වගේම සිංහල වචන නිවැරදිව උච්චාරණය කිරීමේ දක්ෂතාව මත ඇය වඩාත් ජනප්‍රිය වුණා. ඒ ගීතයේ මුඛයේහි ජනවචනයේ මහප්‍රාණක යන්න නිවැරදිව ශබ්ද කළා. කේරානි ගායන ශිල්පිනිය මධ්‍යම ආසියාවේ උස්බෙකිස්ථාන් භාෂාවෙන් පවා ගී ගයා තිබෙනවා. ශ්‍රී ලංකාවේ එක්දස් නොවසය පනස්තුනේදී තිරගත වූ සුජාතා චිත්‍රපටයේ පෙම් රැල්ල නඟී මනරංජන දර්ශනීය ලංකා ආදී ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත්තු. रञ्जनदर्शनीयलाङ्का ಮನರಂಜ සිංහල ගීත කලාවට චිත්‍රපට පසුබිම් ගායනයෙන් දායක වූවා සේම එදා සිරිලක ජනප්‍රිය ගායකයින් සමගද වෙළඳ තැටි සඳහා අල්හාජ් මොහිදීන් බෙක් ධර්මදාස වල්පොල ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සහ සුනිල් ප්‍රේමදාස යන්න ශිල්පීන් සමඟ යුගගායනයෙන් කේරාණි දායක වුඩා. කේරාණි දමිල මෙන්ම ඉස්ලාමිය ගීතද ගායනා කොට තිබෙනවා. ජීවිතයේ අවසන් භාගයේ ඉන්දියාවේ බැංගලෝර්හි කල්්‍යයාන් නගරහි ජීවත් වූ ඇය. හැමදාමත් ශ්‍රී ලංකාව හා මෙහි ජනතාව පිළිබඳව අතිශය ප්‍රසාධමුකයෙන් කතා කළ බව දැනගන්නට තිබෙනවා. අපගේ සිංහල සංගීතක් ශේත්‍රයට දායක වූ රානිලාත් තිදනෙක් ඉන්නවා. ඒ GSB රානේ ජමුණාරානේ හා කේරානේ. පෙරදිග භාෂා කීපයකම රාණි යන වදන යෙදෙන්නේ රැජින යන අරුතින්. මේ වසරේ ජූලි දහාට වන දින ඉන්දියාවේ හයිද්‍රාබාධිදේ මියගේ කේරාණි ගායන ශිල්පිනියගේ නාමය සිංහල ගීත කලාවේ සදා නොමැකෙන අමරණීය නාමයක් වනු ඇති. Thank you. මේ නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලිය වැඩසටහනයි. අදත් සුපුරුදු පරිදි ලලිත කලාලේ වැඩසටහන ඉදිරිපත් කළේ නිල්බලා ජාතික අධ්‍යාපන විද්‍යාපීටේ සංගීතය පිළිබඳ හිටපු ජේෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශණී හඳුවල.